පින්තුනි භාග්‍යවත් ලෝතර බුදු පියාණන් වහන්සේ අපි කාටත් දුකෙන් මිදීම පිණිස දේශනා කරන්නට යෙදුණු උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ත්‍රිපිටකය කියලා කතා කරනවා ත්‍රිපිටකය තුල 84000ක් ධර්මස්කන්ධය පිළිබඳව අපි අහලා තියෙනවා අපි කතා කරනවා පිනතුනි ධර්මයේ පිළිබඳව විමසනකොට විශ්ලේෂණය කරගන්නකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව විවිධාකාරයෙන් අපිට දක්නට පුළුවන්කම තියෙනවා. ඇතැම් වෙලාවට එක පర్యాయකින් ධර්ම දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට නිෂ්පර්යායන්ගෙන් ධර්ම දේශනා කරනවා. අපි මේ පర్యాయ සහ නිෂ්පර්යාය ආදී බෙහෙදයන් හඳුනා ගන්නට නොහැකි වුණොත් අපි ඒ පිළිබඳව සමහර විට සම්මෝහයට පැමිණෙනවා නැතිනම් මුලාවකටපත් වෙනවා. එනිසා ධර්ම කරුණක් විශ්ලේෂණය කර ගැනීමේදී අපි කුමන න්‍යායකින්ද ඒ කරුණ පැහැදිලි කළ යුත්තේ එහෙම නැතිනම් පැහැදිලි කරන්නේ කියන කාරණාව පිළිබඳව මනා සිහි නුවණින් යුක්තව සාවධානව ශ්‍රවණය කළ යුතු වෙනවා. අපි උදාහරණයක් ගැන කතා කළොත් සංයුත්ත නිකායේ පහාන කියන සූත්‍රයක් තියෙනවා. පහාන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ වේදනාවන් අනුව ගියපු ධර්මයන් ඒ කියන්නේ සැප වේදනාව අනුව ගියපු අනුසේ ධර්මයක් තියෙනවා කාමරාගානුසය සැප වේදනාවෙහි කාමරාගානුසය ප්‍රහාණය කළ යුතුයි දුක් වේදනාවෙහි පටිඝානුසය ප්‍රහාණය කළ යුතුයි උපේක්ෂා වේදනාවෙහි අවිජ්ජානුසය ප්‍රහාණය කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. මේ සූත්‍ර දේශනාවේ සැප වේදනාවේහි කාමරාගනුසය ප්‍රහාණය කළ යුතුයි කියලා කියනකොට අපි කල්පනා කරනවා නම් සියලුම සැප වේදනාවන්හිදී අපිට කාමරාගානුසය අනුසය වෙන බව කාමරාගය යෙදෙන බව ගැන අපි කතා කරනවා නම් පින්නතුනි ඒ අවස්ථාව යෙදෙන්නේ නැහැ. හේතුව සියලුම සැප වේදනාවන්හිදී අපිට කාමරාගානුසය අනුසය වෙනවා කියන එක කියන්නට පුළුවන් කමක් නැහැ. අපි අනුසය යමකේ පිළිබඳව කතා කළා. එතනදී අපි දැක්ක හැම සැප වේදනාවකදීම කාමරාගානුසය අනුසය වෙනවා නොවේ. අකුසල චිත්ත සංප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් කාමරාගානුසය අනුසය වෙනවා. අනිකුත් අවස්ථාවලදී ආරම්මන භාව වශයෙන් කාමරාගානුසය අනුසේවන ආකාරයක් පිළිබඳව අපි කතා කළා. එතකොට ඒ ප්‍රභේදය මේ පర్యాయ තුල සඳහන් නොවුනත් විශ්ලේෂණය කිරීමේදී අපිට ඒ ප්‍රභේදය දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ යම් ධර්මතාවයක් විශ්ලේෂණය කරගන්නකොට යම් ධර්ම කරුණ විමසනකොට ඒක අපිට අනිකුත් ඒහා සමාන සූත්‍රයන් වල අනිකුත් ඒහා සමාන ධර්මතාවයන් වල බහලා අරුත් ගන්නේ නම් අපිට පහසුවක් තියෙනවා. ඒ වගේම අපි වැරදි මතයකට යොමු වීම සිදුවන්නේ නැහැ. ඒ නිසා අපි බොහෝ අවස්ථාවල සිහිපත් කරනවා වගේම මේ අපි කතා කරන කාරණා ටිකත් ඔබ මේ මෙසේ මෙයයි කිසිසේත්ම පිළිගත යුතු වෙන්නේ නැහැ. එය ත්‍රිපිටකයට බහලා ඔබ විසින්ම පරේක්ෂණය කළ යුතු වෙනවා. ඒ වගේම සූත්‍රයන්ට සැසඳිය යුතු වෙනවා. විනයට ගැළපිය යුතු වෙනවා. ඒ විදිහට කරලා ගැළපෙන ගැළපෙන්නේ නම් අරගෙන නොගැළපෙන්නේ නම් බැහැර කළ යුතු වෙනවා. එතකොට පුද්ගලික පරමාර්ථ හෝ පුද්ගලික අරමුණු වලට නෙමෙයි මේ කියන කාරණාව ගැළපිය යුතුව පවතින්නේ උතුම් ත්‍රිපිටක සූත්‍ර විනයටයි අපි ගැළපිය යුතුව පවතින්නේ ධර්ම විනය දෙකට. ඒ නිසා මේ කාරණාවන් අපි ධර්ම විනය දෙකට සසඳා ධර්ම විනය දෙකට ගලපා අධ්‍යයනය කරන්නේ නම් අපිට වැරදි තැන්වල අපි රැඳෙන්නේ නැතුව නිවැරදි දෙයකට අපිට යොමු වන්නට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව සිහිපත් කළොත් හොඳයි කියලා හිතුණා මුලින්ම අපි පසුගිය දේශනාවන්හිදී සාකච්ඡා කළා පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන පළවෙනිම ඥානයයි අපි මේ කතා කරන්නේ තෙසත්තේ ඥාන කියලා අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරන ඥාන 73ක් පිළිබඳව. එතකොට ඒ ඥාන 73ේ පූජා පවා අපි පවත්වන තෙසත්තේ ඥාන පූජා කියලා. අපි බුදුරජාණන් වහන්සේගේ ඥානයක් විදිහට සුතමය ඥානය ගැන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සාධාරණත්ව ඥානයක් විදිහට අපි සුතමය ඥානය පිළිබඳව කතා කළාට මේ සුතමේ ඥානය කියන්නේ කුමක්ද? මෙහි ප්‍රභේද මොනතරම් පරම ගම්භීර තත්වයකටපත් වෙනවාද? මේ සූත්‍රයේ මේ සුතමේ ඥානය කියන කාරණාව මොනතරම් ගැඹුරු දෙයක්ද කියන එක පිළිබඳව බොහෝ දෙනෙකුට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි මේ කතා කළා බොහෝ පරයායන්ගෙන් බොහෝ මාත්‍රිකා ආශ්‍රය කරගෙන සුතමය ඥානයේහි ඇති ගැඹුරු ධර්මාර්ථයන් පිළිබඳව අපි කතා කරන්නට යෙදුණා. එතකොට තාමත් අපි කතා කළේ සුතමේ ඥානයට අදාළව කාරණා තුනක් පිළිබඳව අපි අභිඤ්ඤේය නිර්දේශය කතා කළා පරිඤ්ඤේය නිර්දේශය කතා කළා ඊට පස්සේ අපි පහතබ්බ නිර්දේශය පිළිබඳවයි කතා කරන්නේ එතකොට පහතබ්බ නිර්දේශය පිළිබඳව කතා කරනකොට අපි පංච ධම්මා පහතබ්බා එකේ ඉඳලා කතා කරගෙන ඇවිල්ලා ධර්මතා පහක් පංච නීවරණ විදිහට ධර්මතා හයක් ච තණ්හා කාය විදිහට ධර්මතා හතක් සත්ත්ව අනුසේ ධර්ම විදිහට කතා කරලා ධර්මතා අට පිළිබඳවයි අපි කතා කළේ ඒ අට විච්ඡත්ත කියන ධර්මයන් පිළිබඳව එතකොට අට විච්ඡත්ත කියන ධර්මයන් පිළිබඳව අපි කතා කරනකොට ඔබට මතක ඇති අපි කතා කළා වෙනස් කෝණයකින් ටිකක් විච්ඡත්ත කියන ධර්මයන් පිළිබඳව වෙනස් කෝණයකින් කිව්වේ නිච්ඡත්ත කියලා කියනකොට වැරදි අර්ථයක් ඒ කියන්නේ වැරදි කියන මිත්‍යාව මුල් කරගත්ත කියන දේ තමයි මූලික වශයෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම මිච්ඡා පැත්තට අපි කතා කරනවා මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප ආදී විදිහට එතකොට එතනදී මිච්ඡා දිට්ඨිය කියලා කතා කරනකොට මිච්ඡා දිට්ඨිය එතනදී අපි සාකච්ඡා කරනවා. සස්සත උච්ඡේදා බිනිවේසෝ සාස්වත උච්ඡේදාදී නිවේෂණය කරන සාස්වත උච්ඡේදාදී වශයෙන් අන්ත අන්තවත්ව අපි කතා කරන දිට්ඨියට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. එතකොට ඒකෙදී අපි එක ක්‍රමයකට කතා කළා. ඒ කියන්නේ නිබ්බාණං වා උපනිදාය සබ්බා uppattiyo දුග්ගතින් කියලා අපි කතා කළොත් නිවනට සාපේක්ෂව සියලුම උත්පත්තීන් කියන්නේ දුර්ගතියින්ය කියලා කතා කරනවා. ඒකෙන් දක්වන්නේ නිවනට සාපේක්ෂව සියලු උත්පත්තීන් කියන තැනදී සියලු උත්පත්ති ස්ථාන දුර්ගති කියන අදහස නෙමෙයි නිවනට සාපේක්ෂව සියලු උත්පත්ති ස්ථාන දුර්ගතීන් කියන එකයි කතා කළේ. අන්න ඒ වගේම න්‍යායකින් අපි මතක් කළා එක විදිහකින් අපිට කතා කළොත් ලෝකෝත්තර දර්ශනයකට සාපේක්ෂව ලෞකික සියලුම දර්ශනයන් අපිට මිච්ඡත්ත පැත්තට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. මිච්ඡත්ත කියන වචනයට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ මිච්ඡත්ත කියන පැත්තට සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙන්නේ අකුසලය කියන කාරණය මත පිහිටලා නෙමෙයි. ඒක අපි හොඳට තේරුම් ගත යුතු දෙයක්. කුසලය කියන එක අපිට කුසලයමයි කුසලයේ කවදාවත් අකුසල් වෙන්නේ නැහැ. නියත මිච්ඡා දිට්ඨියක් තියෙනවා නියත මිච්ඡා දිට්ඨියට වැඩිය සම්මා දිට්ඨිය කුසලයක් ඒ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය උවත් එය මහා කුසලයක් ඒක ඊටාම වැදගත් දෙයක් කුසල පක්ෂයේහි වැටෙන දෙයක් නමුත් සමුදේ සත්‍යයත් එක්ක අපි කතා කරනකොට කුසලයේ අකුසල සිතත් කුසල් කුසල් සිත්වලත් පොදුවේ සමුදේ සත්‍ය පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට ඒ සමුදය පිළිබඳව අපි ඒ විදිහට කතා කරනකොට අන්න ඒ වගේ අර්ථයකින් අරගෙන අපි ඒ සිතේ අකුසලය සංප්‍රයුක්තව නොවුනත් ඒ සිතේ අකුසලය නොයදුනත් අවිද්‍යාව නිසාමයි කුසල් රැස් කර ගැනීමක් තියෙන්නේ අවිද්‍යාව නිසාමයි අකුසල් රැස් කර ගැනීමක් තියෙන්නේ සාස්වත උච්ඡේද සහගත දෘෂ්ටිය නිසාමයි ඒ දේ කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ නිසා ඒකත් අපි මිච්ඡත්ත නැතිනම් මිච්ඡා දිට්ඨිය හැටියට කතා කරා. ඒ අර්ථයෙන් මිසක ඒකෙන් අර්ථ ගන්නට එපා කවුරුත් කුසලය කියන එකත් මිච්ඡා දිට්ඨිය කොටයි අර්ථ ගන්නුවේ. පිනක් කරනවා කියනකොට මිච්ඡා දිට්ඨි කියලා කිව්වා වැනි ලාමක අර්ථයකට ලාමක ග්‍රහණයක් සිද්ධ කරන්නට එපා. ඒක කිව්වේ මොන විදිහේ අර්ථයකින්ද කියන අර්ථයට කවුරුත් හිත තියනවා නම් ඊටම වැදගත් වෙනවා. මොකද පින්නතුනේ අපි කුසලයක් සිද්ධ කරන්නේ ලෝභ ද්වේෂ මෝහ වලින් යුක්තව නෙමෙයි අකුසල හේතුන් යෙදিলা නෙමෙයි කුසල හේතුන්ගෙන් අලෝභ අද්වේෂ අමෝහයන්ගෙන් යං අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං ඒ වගේම අදෝසකතං කම්මං අමෝහකතං කම්මං කියන මේ අලෝභ අද්වේෂ අමෝහ සහගත කරන කර්මයට තමයි කුසලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට ඒ කුසලය හා සංප්‍රයුක්තව අකුසලය කවදාවත් යෙදෙන්නේ නැහැ. කුසලය හා සංප්‍රයුක්තව අකුසලයේ කවදාවත් නොයෙදෙනකොට අපිට කුසල සහගත මානසිකාරයක් තුළ අකුසලයක් යෙදෙනවා කියන එක කතා කරනවා නම් ඒක වැරදි දෙයක්. ඒකයි අපි අර සීලය ගැන කතා කරනකොටත් කතා කළේ කෙනෙක් කියනවා නම් පංචශීලය සීලබ්බත පරාමාසයි කියලා ඒක නොවන දෙයක්. නමුත් පංචශීලයේ කුසල්මයි. නමුත් පංචශීලයේ කෙනෙකුට සීලබ්බත පරාමාසයෙන් ස්පර්ශ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට සීලබ්බත පරාමාසය අකුසලයක් කුසලය හා සංප්‍රයුක්තව නොවන දෙයක්. මෙන්න මේ විදිහටම අපිට කෙනෙකුට දානයක් දීලා සීලයක් සමාදන් වෙලා ඉන්න කෙනෙකුට උනත් ඒක අකුසලයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන්. මේ කතා කරන්නේ චිත්තෝත්පාදයක එහෙම නැතිනම් අකුසල් සිතක කුසල් ලැබීමක් පිළිබඳව නෙමෙයි. සමස්ත දර්ශනයක් පිළිබඳව. ඒ කියන්නේ අපේ ජීවිතයේ සමස්ත දැක්මක් පිළිබඳව කතා කරන දෙයක් මිසක එක සිතක සංප්‍රයුක්ත ලෙස අකුසලයේ යෙදිලා තියෙනවා, මිච්ඡා දිට්ඨිය මෙතන යෙදිලා තියෙනවා ඒ විදිහේ අර්ථ ගැනීමකට ලක් කරන්නට අවශ්‍ය නිසා නෙමෙයි මේ අර්ථය මතු කරන්නේ නැතිනම් එක සිතක යෙදෙන පටිච්ච සමුප්පන්න ධර්මතාවයන් ගැන කතා කරන්නට නෙමෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ සංප්‍රයුක්තව යෙදෙන එක සිතේ යෙදෙන චෛතසික ධර්ම විග්‍රහ කිරීමකට නෙමෙයි කතා කරන්නේ ඒක අපි වෙනම කතා කළ යුතු මාතෘකාවක් වෙනවා කුසල් සිතේ ගත්තාම පළවෙනි කුසල් සිත පිළිබඳව අපිට කතා කරනකොට පර්යායන් අනුව සම්මා දිට්ඨිය තමයි අපි කතා කරන්නේ ඒහා සංප්‍රයුක්ත අනිකුත් ධර්මයන් හැටියට. හැබැයි ඒ සම්මා දිට්ඨිය කියන කාරණාව අනුව කතා කරන පළකට නෙමෙයි මේ කාරණේ පැහැදිලි කරන්නේ සමස්ත දර්ශනයකට අනුව කතා කරන්නට අවශ්‍ය නිසායි මේ කාරණා ටික මේ විදිහට පැහැදිලි කිරීම කරන්නේ. ඒ ටික මතක් කළේ බොහෝ වෙලාවට බොහෝ පිරිසක් ධර්මයේ නිස්සරණාධ්‍යාශයෙන් ශ්‍රවණය කරනකොට ඇතන් වෙලාවට ඇතන් පිරිසක් විසින් අඩුපාඩු සෙවීම පිණිසත් කරුණු කාරණා ශ්‍රවණය කරන බව අපිට දක්නට ලැබෙන නිසා පින්තුනේ අපිට මේ කාරණාව දිහා බලනකොට හොඳට දකින්නට පුළුවන්කම තියෙනවා විවිධ පర్యాయයන්ගෙන් විවිධ කෝණයන්ගෙන් අපිට කතා කරන්නට පුළුවන් බව. එතකොට මිත්‍යා දිට්ඨිය කියලා කතා කරනකොට නියත මිත්‍යා දිට්ඨියක් අපිට කතා කරන්නට පුළුවන් නියත මිත්‍යා දිට්ඨිය අකුසල ධර්මයන්ගෙන් යුක්ත වෙන දෙයක්. ඒ වගේම අපිට මිත්‍යා දිට්ඨිය කියලා කතා කරනකොට බොහොම සියුම් අර්ථයකින් කතා කරන සාස්වත උච්ඡේද ආදී මනෝභාවයන් පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. අපි කතා කරන ලෞකික සියලුම කුසල ධර්මයනුත් අපිට සාස්වතාන්තයේ පැත්තට දාලා තමයි කතා කරන්නට වෙන්නේ. එතකොට නියත මිත්‍යා දිට්ඨිය නම් බොහෝ විට උච්ඡේද දෘෂ්ටිය හා සමගාමීව දිවෙනකොට කර්මවාදී ක්‍රියාවාදී බව තමයි සාස්වත දෘෂ්ටිය තුල තියෙන්නේ. හේතුඵල වාදයක් නැතිනම් කර්මය අනුව සිද්ධ වෙන දෙයක් පිළිබඳව එහිදී පිළිගැනීමකට ලක් වෙන නිසා. එතකොට ශාස්වත ශාස්වතය කියන එක තුල මිත්‍යා දිට්ඨියත් කතා කරනවා නම් අවිද්‍යාව මූල කරගෙනත් කුසල ධර්මයේ සමුප්පන්න භාවයක් ගැන කතා කරනවා නම් අන්න ඒ න්‍යායාත්මකවයි මේක මිච්ඡාදිත්‍යයක් කියලා කියුවේ. එතකොට ඒ මිච්ඡාදිත්‍යයක් කියන එකෙන් අදහස් කරන්න එපා මිච්ඡාදිත්‍ය ප්‍රහාණය කරන්නට ඕනේ එහෙනම් අපි කුසලුත් නොකර ඉන්නට ඕනේ කියන තැනක් ඇති කරගන්නට එපා. මේ කාරණයක් විග්‍රහ කරගන්නකොට මේ කාරණාවකින් අපිට දැස ගන්නට තියෙන විමසන්නට තියෙන පැතිකඩවල් පිළිබඳවයි අපි මේ තුල ඉඳලා සාකච්ඡා කරන්නට යෙදුනේ නැතිනම් වෙන කාරණාවක් ඉස්මතු කිරීම සඳහා නෙමෙයි. එතකොට අට මිච්ඡත්වයන් ප්‍රහාණය කළ යුතුයි අෂ්ට මිත්‍යා ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි මිච්ඡාදිත්‍ය මිච්ඡා සංකප්පාදී මේ ධර්මයන් අපි දුරු කළ යුතුව පවතින ධර්මයන් හැටියට තියෙනවා. එතකොට මේ ධර්මයන් දුරු කිරීමේදී දුරු කරන ක්‍රමවේදය තමයි ඊටාම වැදගත් වෙන්නේ. මේ ධර්මයන් දුරු කිරීමේදී දුරු කරන ක්‍රමවේදය තමයි වැදගත් වෙනවා කියලා කියන්නට හේතුව අපිට සමහර වෙලාවට සමුදේ සත්‍ය ප්‍රහාතව්‍යයි කියලා කිව්වට ප්‍රතිපදාව මාර්ගයේ බවට පත් වෙන්නේ සමුදේ සත්‍ය ප්‍රහාණය කිරීම නොව දුක්ඛ සත්‍ය පිරිසිදු දැකීම පැත්තෙන් ඇති කරගන්න සම්මාදිට්ඨිය මූලික කරගත්ත මාර්ගයක් අපිට වෙනමම තියෙනවා. ඒ නිසා අපිට මේ අට්ඨ මිච්ඡත්ත ධර්මයන් ප්‍රහාණය කළ යුතුයි කියලා කිව්වට අට්ඨ මිච්ඡත්ත ධර්ම ප්‍රහාණය කිරීමෙහිලා වැදගත් වෙන දේ තමයි අපිට කොහොමද අට්ඨ මිච්ඡත්තයන් ප්‍රහාණය කිරීම සිද්ධ කරන්නේ කියන එක. එතකොට අපිට ආපහු කතා කරන්නට වෙන්නේ මිච්ඡාදිට්ඨිය ප්‍රහාණය කිරීම පිණිස යෙදෙන්නේ මිච්ඡාදිට්ඨිය ජීර්ණය කිරීම පිණිස මිච්ඡාදිට්ඨිය දිරීමට යෑම පිණිස පවතින්නේ සම්මාදිට්ඨියයි. එතකොට සම්මා දිට්ඨිය ගැන කතා කරනකොට නැවත අපිට දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන චතුරාර්ය සත්‍ය ධර්ම વિશેහි කතා කරන්නට වෙනවා කාරණාවන් පැහැදිලි කරගන්නට මම හිතනවා ඒ කාරණා පිළිබඳව අපි අමුතුවෙන් කතා කරන්නට අවශ්‍ය වෙන්නේ නැති වේවි අපිට පුනරුක්තියක් වන නිසා අපි නොඑක් අවස්ථාවල කතා කරලා තියෙනවා දුක පිරිසිඳ දකින්නවා කියනකොට කුමක්ද දුක කුමක්ද දුක්ඛ මේ පිරිසිඳ දැකීමෙන් අදහස් වන්නේ කියන කාරණේ. එතකොට අපි පෙන්නුව ස්කන්ධ ධර්මතාවයන්ගේ පැවැත්ම පිළිබඳව කතා කරන එකමයි මේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සහ Nirodhe පිළිබඳව කතා කරන එකමයි දුක පිරිසිඳ දැකීම කියලා කතා කරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට කායික දුක සහ චේතසික දුක කියන මේ දුක අතහැරපු වෙනත් දුකක් තියෙනවා නම් මේ දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට ඒ දුක්ඛ ආර්ය සත්‍ය කතා කළේ ස්කන්ධ මට්ටමේ. එතකොට දුක් කායික දුක, මානසික දුක කියන දුක තුලත් ඒ වගේම සැප වේදනාව තුලත්, උපේක්ෂා වේදනාව තුලත් මේ හැමතැනකම පවත්නා දුක්ඛ ලක්ෂණයන් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. එතකොට දුක පිරිසිඳ දැක්ක යුතුයි කියන අපි කතා කරනකොට කෙනෙක් දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්කොත් ඔහුට හමුවන්නේ හේතුඵල ධර්මක පැවැත්මක්. ඒ කියන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු ටික ඇතිකල්ලි හටගෙන හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා කියන දැක්මක් තමයි හටගන්නේ. ඒ දැක්ම යම් තැනක හටගනීද ඔහුට රූපේ දිහා බලාගෙන කුසල් කිරීමේ හැකියාව හෝ අකුසල් කිරීමේ හැකියාව වේදනාව දිහා බලාගෙන කුසල් කිරීමේ හැකියාව හෝ අකුසල් කිරීමේ හැකියාව සංඥා සංස්කාර විඥානයන් අනුව ගිහිල්ලා කුසල් අකුසල් කිරීමේ හැකියාව ඔහුට ඇත්තේ නැහැ. හේතුව ඔහු ස්කන්ධයන්ගේ Nirodhe සාක්ෂාත් කළ කෙනෙක්. ඔහු දකිනවා හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වෙන බව. ඒ නිසා ආයෝහනාර්ථයක් එතන යෙදෙන්නේ නැහැ. නැවත නැවත රැස් කර ගැනීමක් යෙදෙන්නේ නැහැ. එතකොට මිච්ඡත්ත ධර්මයන්ට ඇති හේතුව ඔහු විසින් ප්‍රහාණය කළා තියෙනවා. දැන් මිච්ඡත්තේ දුරු කරන්නට යන කෙනා දුරු කලේ මිච්ඡත්තේ නෙමෙයි යම්කිසි භූමියක් ආශ්‍රය කරගෙන නම් මිච්ඡත්ත ධර්මයන්ගේ වැඩිම මිච්ඡත්ත ධර්මයන්ගේ දියුණුව සිද්ධ වුනේ අන්න ඒ භූමියට ඇති ඉඩකඩ නැති කිරීම තමයි මේ තුල අපේක්ෂාව බවට පත් වෙන්නේ. එතකොට අපි ඒකට කලින් කතා කළා ක්ෂේත්‍රය නැති කරනවා කියලා. ක්ෂේත්‍රය නැති කරනවා. එතකොට දැන් මේ කාරණාව තුළ අපිට දකින්නට පුළුවන්කම තිබුණේ ක්ෂේත්‍රයේහි නැති කිරීම. දුක පැවැත්ම පිණිස තිබුණු ක්ෂේත්‍රය නැති කළා. මිච්ඡත්ත ධර්මයන් දුවන්නේ යම් තැනකද මිච්ඡත්ත ධර්මයන්ගේ ක්ෂේත්‍රය නැති කළා. අකුසලයන්ගේ ක්ෂේත්‍රය නැති කළා. අකුසලයන් නොකර ඉන්නට පුළුවන් කෙනෙකුට නොකර ඉඳීම සහ ක්ෂේත්‍රය දුරු කිරීම කියන කාරණේ දෙකක්. අපි මෙහෙම කතා කළොත් අත්මිච්ඡත්ත පිළිබඳව කතා කරනකොට අපි කතා කළා මිච්ඡා දිට්ඨිය කියලා කියනකොට සස්සත උච්ඡේද ආදී දෘෂ්ටිය කියලා මිච්ඡා සංකප්පේ කතා කරනකොට කාම ව්‍යාපාද විහිංසාව හිංසා විතක් ආදී ත්‍රිවිධ විතර්කය ඒ වගේම මිච්ඡා වාචා කියනකොට මුසාවාද ආදී චතුර්විධ වචනයෙන් කරන වැරදි ටික සම්පත්ලාපාදී එතකොට මිච්ඡා කම්මන්තය කියලා කියනකොට පානාතිපාතා ආදී අදින්නාදාන ආදී ඒ කයින් කරන වැරදි තුන මිච්ඡා ජීවය කියලා කියනකොට ඒ ආජීවයේහි ඇති වැරදි බව කියන කාරණය ඊට පස්සේ මිච්ඡා වායාම කියනකොට අකුසල චිත්ත සම්පයුක්ත වීරය ඒ කියන්නේ අකුසල සිතක යෙදෙන අකුසල සිතක් කිරීම පිණිස හිතේ යෙදෙන උත්සාහවත් බව මිච්ඡා සති කියලා කියනකොට සිහිය කියනකොට වැරදි සහගත සිහිය කියනකොට සතිපටිපක්ක භූතෝ අකුසල චිත්තුප්පාදෝ සතියට සිහියට ප්‍රතිපක්ෂව පවතින අකුසල සිත්වල ඇතිවන සිහියට කියනවා මිච්ඡා සතිය කියලා අකුසල සිත්වල පැවැත්මට මිච්ඡා සමාධීති අකුසල සමාධි මිච්ඡා සමාධිය කියලා කියනවා අකුසල සිතක් පැවැත්ම සඳහා යම් ඒකාග්‍රතාවයක් සමාධියක් වඩනවා නම් අන්න ඒකට කියනවා මිච්ඡා සමාධි කියලා. එතකොට ඍජුවම අපි කතා කළොත් එහෙම අට මිච්ඡත්ව ධර්මයන්ගෙන් අපි කතා කරනවා අකුසල පැත්තක් පිළිබඳව. එතකොට අකුසලය කියන තැන ඉඳලා අපි මේ කාරණා ටික කතා කරනකොට අකුසලය දුරු කිරීම පිණිස අපිට අවශ්‍ය වෙනම ප්‍රතිපදාවක්. අපිට පුළුවන් මේ දේවල් නොකර ඉන්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨිය හැරෙනකොට සීලයක් තුළ අපිට පුළුවන්කම තියෙනවා වාචා සංකල්පයෙන් ඇති වෙන කාම විතරක ආදී දේවල් යටපත් කරන්නට අපිට පුළුවන්කම තියෙනවා. නමුත් සමාධිය තුලින් ඒව යටපත් කළ යුතුව පවතිනවා. මිච්ඡා වාචාදී දේවල් අපිට පුළුවන්කම තියෙනවා සීලය තුලින් කය වචනයන්ගේ සංවර බවින් නොකර ඉන්නට පුළුවන් දේවල් මෙතන තියෙනවා. නමුත් අපිට පුළුවන්කමක් නැත්තේ නැහැ මිච්ඡා දිට්ඨිය දුරු කරන්නට සම්මා දිට්ඨියේ උපකාරයක් නැතුව. එනිසා අපිට සම්මා දිට්ඨිය පූර්වාංගමව අවශ්‍ය වෙනවා මේ සියලුම ධර්මයන් යහපත් පැත්තට යොමු කරගන්නට. ඒ නිසා දිට්ඨිය යහපත් වෙන්නට නම් අපිට දර්ශනය සවිසුද්ධ වෙන්නට නම් ඒ පිළිබඳව අවබෝධය සුතමේ ඥානය තුළින් ලබා ගන්න අවබෝධය අනිවාර්යයෙන්ම අපි සතු විය යුතුව පවතිනවා. ඒ සම්මා දිට්ඨිය තමයි අනිත් අංගයන් වෙනස් කිරීම පිණිස පවතින ප්‍රධාන නියමුවා බවට පත් වෙන්නේ. ඒ නිසාමයි මහා චත්තාරීසක සූත්‍රයේදී තත්ත වික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති මහණෙනි එහිලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙනවා කියලා භාගතුන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය එතනදී අපිට ප්‍රමුඛ භාවයේ සපයනවා අනිත් අංගයන් නිවැරදි කිරීම පිණිස. අකුසල ධර්මයන් ප්‍රතිපක්ෂ භාවයේ පිණිස අකුසල ධර්මයන්ට ප්‍රතිපක්ෂව අපිට කය වචන දෙක සංවර කරගෙන බොහෝ දේවල් මෙතනදී නැති කර නතර කරගන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒවා තදංග වික්ඛම්බන වශයෙන් ඇති කරගන්න යටපත් කිරීම පමණයි හුදෙක්ම. සමුච්ඡේද වශයෙන්ම මේ දේවල් අපිට දුරු කරනවා නම් ප්‍රහාණය කරනවා නම් අපිට ප්‍රහාණය කරන්නට වෙන්නේ කෙසේද? ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් ඒ කියන්නේ අපි අර කතා කරපු සම්මාදිට්ඨියකින් යුක්ත වෙලාමයි අපිට ශේස්ත්‍රේ නැති කළ හැකි වෙන්නේ. ඒකෙන් මට මතු කරන්නට අවශ්‍ය වුණේ අපි සබ්බපාපස්ස අකරණම් කියලා කියනකොට සියලු පව් නොකිරීම කියන කාරණය. කුසලස්ස උපසම්පදා කියනකොට කුසල ධර්මයන් සිදු කිරීම කියන කාරණය. අන්තිමේටම සචිත්ත පරියෝදපන තමාගේ හිත দমনය කර ගැනීම කියන කාරණයක් කියලා තුනක් මෙතනදී අපි කතා කරනවා. එතකොට අකුසලයන්ගේ දුරු කිරීම කියනකොට අකුසලයන්ගේ නොකර ඉඳීම කියන තැන ඉඳලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා හේතුව දුරු නොකර අකුසලයන් අද යටපත් කරන්නට සිදුවෙන අවස්ථාව නැති කරන්නට පුළුවන්කම තියෙනවා ඒක උදාහරණයක් කිව්වොත් කාමය යටපත් කරලා ප්‍රථම ධානය ලාභී වන්නට කෙනෙකුට පුළුවන්කම තියෙනවා හැබැයි කාමනිස්සිත සංකල්පනාවන් ඇති කිරීම කියන කාරණය ඇති ඔහු දුරු කරලා නැහැ. ඒ නිසා අපිට ලෝකෝත්තර ප්‍රතිපදාවකින් සිද්ධ කරන දේ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියකින් සිද්ධ කරන දේ තමයි අරකට තියෙන ශේස්ත්‍රය නැති වෙන එක. ඒ නිසා සම්මා දිට්ඨිය අපි කොටස් දෙකකට බෙදලා කතා කරනවා. එක සම්මා දිට්ඨියකින් අකුසල පක්ෂයේහි වැටෙන දේ යටපත් කරලා දුරු කරන අතරම එක සම්මාදිට්ඨියකින් කුසල් අකුසල් කියන දෙකටම හේතුව වන ක්ෂේත්‍රය දුරු කිරීම සිද්ධ කරනවා. ඒක කියන අපි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. එතකොට ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ක්‍රියාකාරකම තමයි सिद्ध කරන දේ තමයි අර දෙකටම අදාළ වෙන භූමිය කියන දේ දුරු කිරීම. එහෙම නැතිනම් සාස්වත උච්ඡේද සහගත අන්ත දෙකෙන් මිදීම කියන කාරණයයි सिद्ध කරන්නේ. අද අපිට ඒ නිසා අවශ්‍ය වෙනවා උත්තරීතර ඥානයක් උත්තරීතර කාරණයක් सिद्ध කරන්නට කුමක්ද මේ අත්ත මිච්ඡත්ත ප්‍රහාණය කරන මඟ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම. අපි නොඑක්වර මතක් කරනවා ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම තුළ අපිට කරුණු කාරණා ගොන්නක් ඉගෙන ගැනීමට වඩා විය යුතු වෙන්නේ නිවන් දැකීම පිණිස ප්‍රතිපදාව ඇති කර ගැනීම පිණිස ඒ කරුණ අපේ ජීවිතයට සමීප කරගන්නේ කොහොමද කියන කාරණාවයි වැදගත් වෙන්නේ. එහෙම නැතිනම් දන්නා වූ තවත් එක පුද්ගලයෙක් ලෝකෙ බිහි වෙලා තියෙ විසක පුද්ගල භාව භාවයේ වැඩි කර ගැනීම පිණිස ධර්මයේ හේතු වේ මිසක කවදාවත් ඒ අඩු කර ගැනීම පිණිස නම් ධර්මය අපි භාවිත කරලා නැති වෙයි. අනේ හේතුව නිසා අපිට මෙතනදී වැදගත්ම වෙන දේ තමයි අට්ඨ නිච්ඡත්ත ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස අපි කොහොමද මඟ වඩන්නේ කියන කාරණය. එතකොට අට්ඨ නිච්ඡත්තයන්ගේ ප්‍රහාණය පිණිස කටයුතු කරන ඔබට පළමුවම සිද්ධ වෙන කාරණාවක් කරන්නට ඒ තමයි කය වචන දෙකේ සංවර භාවය ඇති කරගන්නට සීලයක් තුළ පිහිටන්නට. එතකොට සීලය කියලා කතා කරන්නේ කය වචන දෙකේ සංවරය. ඉතින්ලම ඔහුට ශේස්ත්‍රේ නැති කරන මානසික සංවරය කතා කළේ නැහැ. කය වචන දෙකේ සංවර බව පිළිබඳවයි ඔහුට මුලින්ම හික්මෙන්නට පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. කය වචන දෙකේ සංවරය ඇති කරගන්න කෙනාට ඊළඟට තියෙන මානසික සංවරය සංවරයට පැමිණීමට අදාළ කාරණාවක්. ඔහුට සිහිය සහ සමාධිය දිනු කරනවා වගේම ඒ සිහිය සහ සමාධිය සම්මා දිට්ඨියකින් යුක්ත කරනවා ඒ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඔහුට උපකාර කරලා තියෙනවා හැම වෙලාවකදීම අර යථාර්ථය පෙන්වන්නට එහෙම නැතිනම් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නැතිවීම කියන කාරණය ස්කන්ධයන්ගේ උදේවැය පංච පාදානස්කන්ධයන්ගේ උදේවැය කිව්වත් මේ කාරණය පෙන්වන්නට සම්මා දිට්ඨිය බැඳී සිටිනවා සම්මා දිට්ඨියේ ඵලය තමයි මෙන්න මේ කාරණා ටික ගෙනල්ලා පෙන්වන කම. එතකොට ස්කන්ධ ධර්මතාවයකගේ හට ගැනීම සහ Nirodhe කියන දේ යම් කිසි කෙනෙක් ග්‍රහණය කරගන්නවා නම් ඔහුට ඇති බවට දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි කිව්වොත් මේ පොත අරගෙන ගිහිල්ලා පූජා කරන්නට නම් ඔහුට පොත තිබිලා තියෙන්නටත් ඕනේ. ඒ පොත පූජා කරන පුද්ගලයා මේ පැත්තේ නිර්මාණය වෙලා තියෙන්නටත් ඕන. පොතත් එක්ක ගැටීමක් ඇති කරගන්නට නම් පොත එළියේ තිබිලා තියෙන්නටත් ඕන ගැටීම ඇති කරගන්න කෙනා මේ පැත්තේ ඉන්නටත් ඕන. හැබැයි දැන් මේ සම්මා දිට්ඨිය තුළ ස්කන්ධයන්ගේ හට ගැනීම සහ Nirodhe කියලා අවබෝධ කරගන්නකොට ලෝකයේ ශුන්්‍යතාවය ඔහු අවබෝධ කළා කියලා කියනවා. හේතුව ඔහුට පොතක් හෝ පොත ගෙනියන්නට කෙනෙක් ලැබෙන්නේ නැති නිසා. හේතු ටික නිසා හටගත් ධර්මය ඒ හේතු ටික ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන බව ඔහු සාක්ෂාත් කරලා තියෙනවා. එතකොට පොතක හමු වීම හෝ පොත පූජා කරන්නට පුද්ගලයෙකුගේ හමු වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් පොත අරගෙන ගිහිල්ලා පූජා කරයි රහතන් වහන්සේ නමකුත් පොත අරගෙන ගිහිල්ලා කෙනෙකුට දෙයි. හැබැයි ඔබට පින් සිද්ධ වෙනකොට රහතන් වහන්සේට පින් සිද්ධ වෙලා නැහැ. හේතුව දෙදෙනාම ක්‍රියාව සිද්ධ කළත් දෙදෙනා ක්‍රියාව සිද්ධ කරපු දර්ශනය එකක් නෙවෙයි දෙකක් වුණා. ඒ නිසා මෙතනදී වැදගත් වෙන දේ තමයි දර්ශනය කියන එක, දැක්ම කියන එක, සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨියේ වගකීම තමයි මිච්ඡත්තය කියන කාරණේ කොයි තැන ඉඳලා කතා කළත්. නියත මිච්ඡා දිට්ඨිය තුල ඉඳලා කතා කළත්, ඒ වගේම ලෞකික සම්මා දිට්ඨිය තුල තියෙන සාස්වත සහගත දිට්ඨිය තුල ඉඳලා අපි කතා කළත් අපිට කතා කරන්නට වෙන දේ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් මේ තැන් දෙක තුලම තියෙන කෙලස් නැත්නම් මේ තැන් දෙක තුලම තියෙන ආශ්‍රවයන්ට ඇති ඉඩකඩ සම්පූර්ණම ආවරණය කරලා තියෙයි. වැරදි දේ ආවරණය කරලා තියෙයි. ඒ නිසා අපි මේ අත්ත මිච්ඡත්වයන් ප්‍රහාණය කරන මඟ හැටියට ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි හඳුනාගත යුතු වෙන්නේ. එහෙනම් අපි වැඩි යුතු වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෞකික කුසල කරන්නට එපා කියනෝ නෙමෙයි මේ කාරණාව තුළ ඔබට දැන් පැහැදිලි වෙන්නට ඕනේ කුසලයේ කොහොමද අපිට උපකාර කරන්නේ කියලා කය වචන දෙකේ සංවරයට පැමිණෙනවා කියන තැනම ඒ තුළ අපි ලෞකික කුසල සමාදානයයි සිද්ධ වුනේ එතකොට කුසල් සිත කකුසලයේ දෙන්නේ නැහැ කියනකොටම කුසලයේ ඇති වැදගත්කමක් අකුසල් නොකිරීමක් කියන කරුණ ඔබට තේරුම් ගන්නට ඕනේ ඒ වගේම හිත দমনය කර ගැනීම ගැන කතා කරනකොට සමුච්ඡේද ප්‍රහාණයට අදාළ කාරණාවනොත් ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. එතකොට මේ විදිහට තේරුම් ගන්නකොට ලෞකික කුසලයක පිහිටලා ලෝකෝත්තර කුසලයක් ඇති කරගෙන එතන ලෝකෝත්තර විපාකයකට යන කාරණාව පිළිබඳවයි අපි මේ අට මිච්ඡත්ත ධර්මයන් පිළිබඳව කතා කරනකොට පසුගිය සතියේ මේ සතියේ මේ කාරණාව පිළිබඳව අපි කතා කරන්නට යෙදුනේ. එතකොට අපිට ඊළඟ කාරණය හැටියට තියෙනවා නව ධම්මා පහතබ්බා ධර්මතා නවයක් ප්‍රහාණය කළ යුතුව පවතිනවා. මොනවද මේ ධර්මතා නවය? නව තණ්හා මූලික ධර්ම, නව තණ්හා මූලික ධර්මයන් තෘෂ්ණාව මූලික කරගත්ත ධර්මතා නවයක් තියෙනවා. මේ තෘෂ්ණාව මුල් කරගත්ත මේ ධර්මතා නවය ප්‍රහාණය කළ යුතු ධර්මතාවයක්. එතකොට මොකද්ද මේ තණ්හාව මුල් කරගත්ත කාරණාවන් කියලා කියන්නේ තණ්හම් පටිච්ච පරිේෂණ. තෘෂ්ණාව මුල් කරගෙන පවතිනවා පරේෂණය කියන කාරණේ. පරේෂණය කියලා කියන්නේ සෙවීම කියලා කියනවා. ඒ කියන්නේ තණ්හාව නිසා හොයනවා. තණ්හාවගේ ස්වභාවය තමයි ඊට පස්සේ තමන්ව පරිවර්තනය කරනවා හොයන තැනට. පින්නතනේ අපි වේදනාවට තණ්හා කරනවා. වේදනාවට තණ්හා කරනකොට අපි කැමති සැප වේදනාවක් ඇසුරු කරන්න. ඒ නිසා අපි ඒබඳු සැප වේදනාව පිණිස පරේෂණයක නියැලෙනවා. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සැප වේදනාව ලබා ගැනීම පිණිසත් දුක් වේදනාව දුරු කර ගැනීම පිණිසත් අපි සිදු කරගනු සිදු කරන පරේෂණයට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. අපි රස්සා කරනවා, අපි නොඑක් ගෘහ ජීවිතය තුළ කටයුතු සිදු කරගන්නවා. බොහෝමයක් අපි सिद्ध කරන්නේ තණ්හා මූලික ධර්මයන්ට අනුව පරේක්ෂණයක් අපි හොයනවා. ඒ හොයන්නේ හැම වෙලාවකදීම දුක නැති කරන ක්‍රමයක්. අපි දුක නැති කිරීම පිණිස බොහෝ දේවල් එකතු කරනවා. එකතු කරගන්නකොට අපිට තව දුකක් වෙන පැත්තකින් එනවා. ඒ පැත්තකින් එන දුක නැති කරන්න ඕන වුණාම අපි තවත් දුකක් ගන්නවා. ඒ දුක අරගෙන අපි අන්තිමේටම දුක් ගොඩක් හදාගෙන තියෙනවා. අර එක තාපසතුමෙකුට අවශ්‍ය වුණා කැලේකට ගිහිල්ලා භාවනා කරනකොට ඔහුගේ වස්ත්‍රයන් paludu කරනවා නැතිනම් කනවා මීයක් ඇවිල්ලා. ඒ නිසා මේ තාපසතුමාට අවශ්‍ය කෙරුණා මේ තාපසතුමාට අවශ්‍ය කෙරුණා මේ මී උවදුරෙන් ගැලවීම සඳහා පූසෙක් අරගෙන එන්නට. ඊට පස්සේ මේ පූසා කෑ ගහනවා පූස කෑ ගහන එක කරදරයක් වෙනවා. පූස කෑ ගහනකොට ආහාර දෙන්නට විදිහක් නැතුව පූසට පූසට කිරි දෙන කිරි දීම සඳහා එළදෙනක් අරගෙන එනවා. එතකොට එළදෙන රැක ගන්නට ගොපල්ලෙක් ගේනවා. ගොපල්ලට අවශ්‍ය නිසා විවාහයක් කරලා දෙනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට කටයුතු කරගෙන ගිහිල්ලා අන්තිමේටම නිකම්ම ගම්මානයක් ගිහිලා තියෙනවා. මේ උපමා කතාවකින් මේ කාරණය මම පැහැදිලි කළේ මෙන්න මේ වගේ තමයි අපි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සමහර වෙලාවට පුංචි දුකක් නැති කරගන්නට අපි ගන්න දේ නිසා තව ආකාර කීපයකට අපිට දුක ඇවිල්ලා ඒ දුක නැති කරන්නට අපි තව දුක් ගොඩක් ගෙනල්ලා ඒ දුක් ටික නැති කරන්නට තව දුක් ගොඩක් ගෙනල්ලා මෙන්න මේ විදිහට අපිට අර දුක්වල ගමක් සකස් වෙනවා දුකේ ගමක් සකස් වෙන බවක තමයි අපි අද ජීවත් වෙලා තියෙන්නේ දුක නැති කරන්නට ගන්නෙ මොකද්ද තව දුකක් වෙනවා අපි ගත්තොත් යම් දරුවෝ නැති බව දුකක්. ඒ දුක නැති කරන්න නැති කරන්නට අපි දරුවා හදනවා. හදාගත්තට පස්සේ ඒ නිසා එන තව බොහෝමයක් දුක් තියෙනවා. ඒ එන දුක් වලට ප්‍රතිකර්ම කරන්නට ගියාම තව බොහෝ දුක් තියෙනවා. එතකොට පින්නතුනේ මේක තමයි අපේ නව තණ්හා මූලික ධර්මය. ධර්මයට සාපේක්ෂව මේ කතා කරනකොට මේ තුල අපිට කතා කරන්නට තියෙන්නේ ලෝකයාගේ නොදන්නාකම නිසා පවත්නා තණ්හා මූලික ධර්මතාවයන් කියලා. තණ්හම් පටිච්ච පරිේෂණ තෘෂ්ණාව නිසා පරිේෂණේ තියෙනවා. තෘෂ්ණාව ඇසුරු කරගෙන තෘෂ්ණාව නිසා අපි හොයනවා. අපි කැමති සැප වේදනාවට. සැප වේදනාවට කැමති නිසා අපි සැප වේදනාව ලබා ගැනීම සඳහා අවශ්‍ය වෙන දේ හොයනවා. වේදනාවේ ගති අපි දකින්නේ රූපේ නේද? ඇහැට පේන රූපය මට සැප ගේනවා කියලා හිතනවා. හිතන නිසා ඇහැට පෙනෙන රූපය සැපගෙනෙන ලෙස මට නැවත නැවත ඇසුරු කරන්නට මම මේ රූපේ රැකගන්නට ඕනේ. ඒ රූපේ මම හොයනවා. ඒ වගේම කනට ඇහෙන ශබ්දයේ සැපගෙනකොට සැපවත් ලෙස කන පවත්වා ගැනීම සඳහා හොඳ මිහිරි ශබ්දම අමිහිරි ශබ්දේ දුරු කරලා පවත්වා ගත යුතු වෙනවා. එනිසා මිහිරි ශබ්දය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දේ කරනවා අමිහිරි ශබ්ද ඉවත් කරන්න අවශ්‍ය පසුබිම අපි හදනවා. ඒ විදිහටම රසය, ස්පර්ශය, ගන්ධය අපිට මේ හැම දෙයක් තුළම අපි බලාපොරොත්තු වෙලා තියෙන කුමක් සඳහාද? සැප වේදනාව පැවැත්වීම, දුක් වේදනාව ඉවත් කිරීමත්. වේදනාවේ ගතිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකෙන් අපි දකින කොට කාමය කියන දේ ගතිය කාම ගුණයන්ගේ අපි දකිනකොට අපි කාම ගුණයන් හොයනවා කාමයේ ලැබීම සඳහා. අපේ ජීවිතය කියලා කියන්නේ කාමය මනස පැත්තෙන් සංකල්පමය වශයෙන් හදලා දෙන කාමය රූපේ පැත්තෙන් හොයනකම අම්මා දකිනකොට මේ පැත්තේ ඇතිවෙන ආදරය කියනකම සංකල්පමය වශයෙන් ඇති කරගත් ආදරයක් අපි ආදරය කරන්නේ පුංචි කාලේ ඉඳලා අපි වහදාගත්ත සංකල්පමය වශයෙන් අපි මනස තුල ගොඩනගන අම්මට මිසක රූපෙට නෙමෙයි. ඒ රූපෙට ආදරේ නම් අපි හැම වෙලාවකදීම කියනවා වගේ ලෝකේ කාටවත් ආදරේ හිතෙන්නේ නැහැ. නමුත් අපිට අපේ අම්මට අපි ආදරේ කියන තැනක තියෙන්නේ ඒ රූපය අම්ම කොට පෙන්නන ආශ්‍රව කෙලස් ටික තියෙන්නේ මේ පැත්ත නිසා අපි ආදරය කරලා තියෙන්නේ ඒ ටිකට. එතකොට සංකල්පමේ වශයෙන්ුයි අපි ඒ කාමයේ ඇති කරගෙන තියෙන්නේ. හැබැයි අපි සංකල්පමේ වශයෙන් ඇති වුණු කාමය දැක්කේ කොහෙද? කාම ගුණය නැතිනම් මේ සංකල්පමේ කාමයේ ඇති කරන්නට හේතු කාම ගුණය තමයි කාමයේ තියෙන්නේ කියලා. ආදරණීය අම්මා ඉන්නේ කොහෙද? අර ඇහැට පෙනෙන රූපේ පැත්තේ. එතකොට තමයි මේ රූපයයි සංකල්පයයි දෙකම එකතු කරලා අරගෙන අපි මේ දෙකට ආදරය කරනවා කියන එක අද දවසේ අපේ ජීවිතේ ඉදිරියට තියෙන්නේ. ඒ නිසා දැන් අපිට අම්මා අවශ්‍යයි ආදරණීය අම්මා ආදරණීය දරුවෝ අපි කැමති ගෙවල් දොරවල් ආනවාහන මිල මුදල් අපිට අවශ්‍යයි. ඒ දේවල් නැති වෙනකොට අපි ඒ දේවල් හොයනවා. කාමං කාමේ මානස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධායි මච්චෝ යදිච්චති. ඒ නිසා කාමය කැමති වෙන කෙනා ඒ කෙනා නැවත නැවතත් කාමයන් හොයනවා. ඒ කාමයන් හොයනකොට ඒ කාමයන් ලැබුණොත් ඒ කෙනා සතුට වෙනවා. ලද්ධා මච්චෝ යදිච්චති. ඒ ලැබුණු කෙනා එතනින් සීමා වෙන්නේ නැහැ. Taman කැමති වෙන දේ ලැබුණ කෙනා යදිච්චති නැවත නැවතත් කැමති වෙනවා. තස්ස චේ කාමයානස ඡන්දජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝ රුප්පති. එතකොට ඒ කාමය ඇති කරගත්ත ඒ තස්ස චේ කාමයානස ඒ කාමය කැමති වුණ කෙනාට යම්කිසි විදිහකින් තමන් කැමති වෙච්ච දේ තමන්ට නොලැබී යනකොට ඒ කාමයන් පරිහානියට යනකොට සල්ල විද්දෝව රුප්පති හරියට ඊතලයකින් පහර කාපු කෙනෙක් වගේ ඔහුට අඬන්නට සිද්ධ වෙනවා. ඒක තමයි අපේ ජීවිතේ ස්වභාවයේ බවටපත් වෙන්නේ. එතකොට දැන් තණ්හම් පටිච්ච පරිේශනා කියලා කිව්ව තෘෂ්ණාව නිසා පරේෂණය තියෙනවා. ඒ යෙදෙන කාමයට ඇති කැමැත්ත නිසා යෙදෙන තෘෂ්ණාව. එතකොට ඒ කැමැත්ත නිසා අපි ඒ කැමැත්ත කැමැත්ත ඉටු කර ගැනීමට අවශ්‍ය දේ සෙවීම සිද්ධ කරනවා. අපේ ජීවිතයේ අද දවසේ. පරේසනම් පටිච්ච ලාභෝ හොයන කෙනාට ලාභය අලාභය කියන මේ දෙකම ඇති වෙනවා. හොයන කෙනාට ලාභය ඇති වෙනවා. එතකොට හොයන කෙනාට ඒ දේවල් ලැබෙනවා. ඒ රූපයේ සැප දකින්නට බලාපොරොත්තු වෙන කෙනාට සැප වේදනාව ඔහුට ලැබෙනවා. එතකොට ඒ ලාභම් පටිච්ච විනිච්ඡයෝ ලාභේ නිසා විනිශ්චය තියෙනවා. ලැබීම නිසා ලැබීමෙහි විනිශ්චයක් තියෙනවා. එතකොට ඒ විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ විනිච්ඡය නිසා චන්දරාගයක් තියෙනවා චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්ගාහෝ පරිග්ගාහම් පටිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛෝ ආරක්ඛාදිකරණං දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විග්‍රහය විවාද තුවන්තුව පේසුඤ්ඤ මුසාවාදා එතකොට දැන් මේ කතා කරන කාරණා නවයක් එතකොට මේ කාරණා නවයේදී දැන් තෘෂ්ණාව නිසා පරේෂණය කරනවා කියලා කියනවා පරේෂණය නිසා ඔහු ලාභය ලබනවා කියලා කතා කරනවා එතකොට පරේෂණයේදී රූපාදී ආරම්මණයන් අපි නැවත නැවත හොයනවා එතකොට අපි කැමති වෙන රූපාදී ආරම්මණයන් නැවත නැවත ප්‍රතිලාභයේ සිද්ධ වෙනවා එතකොට අපි ඒ ධර්මයන් පිළිබඳව විනිශ්චයකට ලක් කරනවා කොහොමද තණ්හා දික්ටි විතක්ක ඥාන වශයෙන් චතුබ්බිද විනිශ්චයකට අපි ලක් කරනවා. ඥාන විනිශ්චය, තණ්හා විනිශ්චය, දික්ටි විනිශ්චය සහ විතක්ක විනිශ්චය කියලා සතරාකාර විනිශ්චයකට අපි ලක් කරනවා. එතකොට සුඛ විනිච්ඡයන් ජඤ්ඤා සුඛ විනිච්ඡයන් යත්වා අජත්තං සුඛ මනුයුංජයාතයන් ඥාන විනිච්ඡයෝ සැපේ පිළිබඳව දැනගෙන සැපේ පිළිබඳව විනිශ්චය තේරුම් අරගෙන ආධ්‍යාත්මික සැපේ පිළිබඳව යොදා ගන්නවා මේක තමයි ඥාන විනිශ්චය කියලා කියන්නේ. එතකොට විනිශ්චයත් කාරණා දෙකට බෙදෙනවා තණ්හා විනිශ්චය සහ දික්ටි විනිශ්චය කියලා. එතකොට තණ්හාවෙන් කෙනෙක් විනිශ්චය කරනවා දෘෂ්ටිය අනුව කෙනෙක් විනිශ්චය කරනවා අට්ඨසත තණ්හා තණ්හා විචරිතානි ද්වාසක්ති ditthiyo ditti vinicchayo එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා තණ්හා විචරිත සහ දික්ටි විචරිත කියන ආකාර දෙකකට විනිශ්චයට ලක් කරන්නට ඒ විනිශ්චයට ලක් කරනකොට අර කතා කරපු ආකාරයටම අපි ඥාන විනිශ්චය ආදී වශයෙන් සැපය පිළිබඳව කතා කරලා අපි ඥාන විනිශ්චයකට ලක් කරනවා. ඊට පස්සේ තෘෂ්ණා කළ යුතු ආකාරයක්ද කියලා අපි තෘෂ්ණාව අනුව ගිහිල්ලා තණ්හා විනිශ්චයකට ලක් කරනවා. ඊට පස්සේ දෘෂ්ටි අනුව ගිහිල්ලා දිට්ඨි අනුව තණ්හා විනිශ්චය සහ දෘෂ්ටි විනිශ්චය කියලා අපි දෙකක් කියලා කතා කළා. එතකොට මෙන්න මේ කතා කරපු 88ක් ආකාරයට අපි තෘෂ්ණාව අනුගියපු දෘෂ්ටි තෘෂ්ණාව අනුගියපු විනිශ්චයකින් මේ දේ විනිශ්චය කරනවා ඊට පස්සේ 62ක් වූ දෘෂ්ටි අනුව වස්තුන් විනිශ්චයකට ලක් කරනවා එතකොට ඒක දික්ටි විනිශ්චය කියලා කියනවා ඊට පස්සේ විතක්ක විනිශ්චය කියලා කියනවා අපි යම් විදිහකින් ඡන්දෝ මේ විතර්කයට නිමිති වශයෙන් විතර්කයට මූලස්ථාන වශයෙන් ඇති කරගත්ත විනිශ්චයට කියනවා විතක්ක විනිශ්චය කියලා. එතකොට මෙන්න මේ විදිහට විනිශ්චය කොටස් හතරකට බෙදනවා. අපි මේ කාරණාව පිළිබඳව ටිකක් විස්තරාත්මකව අපි නැවතත් කතා කළොත් ඥාන විනිශ්චය ඥාන විනිශ්චය කියලා කතා කරනකොට මේ ප්‍රඥා වචනේ යොදලා අපි කතා කරන ඥානය ගැන නෙමෙයි මේ කතා කරන්නේ අපි සුඛ විනිච්ඡයන් ජඤ්ඤා සුඛ විනිච්ඡයන් යත්වා අජ්ජත් සුඛ මනුයුංජයාති අයං ඥාන විනිච්ඡය. මොකද විනිශ්චය ධර්මය ගැන කතා කරනකොට අපි විනිශ්චය කරන කතාවේදී ප්‍රඥාව සංප්‍රයුක්ත භාවයක් ගැන නෙමෙයි කතා කරන්නේ. එතනදී අපි කල්පනා කරලා බලනවා සැපය පිළිබඳව කල්පනා කරලා බලනවා සැපය පිළිබඳව තුලණය කරනවා සැපය පිළිබඳව අපි වඩාත් සැපවත් රූපේ යැලෙනවා මිසක සැපේ අඩු රූපේ යැලෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ විදිහට ඥාන විනිශ්චයක් තියෙනවා. ඒ වගේම අපි ඒ රූපේ පිළිබඳව විනිශ්චය කරනවා තෘෂ්ණාව සහ ditthi විදිහට. ඒ තෘෂ්ණාව කියලා කතා කරන්නේ තණ්හාව කියන තැන තමයි අපි ලෝභය අපි ඒ දෙයට කැමති වෙනකම ඒකට කියනවා තණ්හා විනිශ්චය කියලා. ඊට පස්සේ දිට්ඨිය ඒ අනුව අපි දිට්ඨිය කැටි කරගන්නවා දිට්ඨිය ඇති කරගන්නවා කියනකොට සාස්වත උච්ඡේදාදී මූලික කරගත්ත 62ක් මිත්‍යා දෘෂ්ටියම කතා කරන්නට පුළුවන්කම තියෙනවා මිත්‍යා දිට්ඨිය කියන තැන අපි ඊට පස්සේ ඇති බවට ගන්න ධර්මයේ තුල ඉඳලා හෝ ඇති දෙයක නැති බව තුල හෝ ඉඳලා අපි දිට්ඨි විනිශ්චයකට ලක් කරනවා සැපගෙනෙන දේ ඇති බව හෝ සැපගෙනෙන දේ නැති බව පිළිබඳව අපි දික්ටි විනිශ්චය තුළ විනිශ්චයට ලක් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අර කතා කරපු විදිහටම අපිට විතර්කය තියෙනවා අරමුණට නැගීමක් විදිහට අපිට විනිශ්චයට ලක් කරන්නට පුළුවන්කම තියෙනවා ඒකේ සැපය පිළිබඳව නැවත නැවතත් අපිට විතර්කණය කරනකම අපි කියන කාම විතර්කය කියලා එතකොට ඒ හිතට නගන හිතට අරමුණු කරන විතර්කය කරනකම ඒක අපි කියනවා විතක්ක විනිශ්චය කියලා. එතකොට මෙන්න මේ වලට කියනවා විනිශ්චය ධර්මයන් කියලා. එතකොට මේ විනිශ්චය නිසා අපිට චන්දරාගය උපදිනවා විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ විනිශ්චය නිසා චන්දරාගය කියලා කියනකොට විනිශ්චය කරනකොට යම් ධර්මයක් අපිට ඒ ධර්මයන්ගේ යහපත් කොටස් අනුව අපිට ඇලීම කියන කාරණය ඡන්දේ කියන ඇලීමට රාගය කියන රංජන ස්වභාවයට රැඳෙන ස්වභාවයට එතකොට අපි කැමැත්තෙන් ඇලී සිටින බව අපිට ඒ තුල හට ගන්නවා මොකද අපි ලෝකෙට වටිනාකමක් දෙනකම නිසා. ඒ කියන්නේ මේ කාරණේ තුල අපි කතා කරන්නේ අපිට ඇලෙන්නේ වටිනාකමක් ඇති වස්තුවේ මිස වටිනාකමක් නැති වස්තුවේ නෙමෙයි. එතකොට අපි ඉස්සෙල්ලාම සිදු කරන දේ තමයි වස්තුවක වටිනකම විනිශ්චයකට ලක් කරන දේ. කඩදාසි කොලයක නොයැලෙන අපි රුපියල් 5000ක ඇලෙනවා. කඩදාසි කොලයක නොයැලෙන අපි 5000 කොලයක ඇලෙන්නේ 5000 කොලයක් කඩදාසි කියලා නොදන්න නිසා නෙමෙයි. අපි ඇලෙන්නේ 5000 කොලේ වටිනා දෙයක් හැටියට අපි ඥාන ආදී වශයෙන් ඥාන සුඛ ආදී වශයෙන් මෙතන ඥාන තණ්හා දිට්ඨි විතක් ආදී වශයෙන් ඇති කරගත්ත විනිශ්චයක් තියෙනවා. එතකොට මේ 5000න් ලබන්නට පුළුවන් සැප පිළිබඳව 5000න් අපිට කරන්නට පුළුවන් දේ පිළිබඳව මේ 5000න් කොතෙක් දුරට අපිට සැප වේදනාව ලැබීම පිණිස රූපාදී අරමුණු ඉපදවිය හැකියිද කියන කාරණය පිළිබඳව අපි ළඟ විනිශ්චයක් තියෙනවා. ඒ විනිශ්චය තියෙන නිසා තමයි විනිශ්චයට අනුව අපිට නිකං කඩදාසිකොලේක වටිනාකමක් නොපෙනෙන අතර අපිට රුපියල් 5000 නෝට්ටුවක වටිනකමක් පේනවා. වටිනකම පෙන්වලා දෙනකොට අපි දකින්නේ නැහැ වටිනකම යෙදුනේ තමන්ගේ මනස පැත්තේ කියලා. ඒ කියන්නේ දිට්ඨිය පැත්තෙන් තමන්ට වෙනස්කම හදලා දුන්නේ කියන එක තමන්ට පේන්නේ නැහැ. තමන්ට ඒ දිට්ඨිය පැත්තේ නොපෙනුණු වෙනස්කම වස්තුව පැත්තේ දකිනවා. වස්තුව පැත්තේ දකිනකොට තමන්ට 5000ක තියෙන වටිනාකම ඔහුට නෝට්ටුව විදිහට පෙනෙන්නට පටන් ගන්නවා. 5000 වටිනකම යම් කෙනෙකුට නෝට්ටුව විදිහට පෙනුනොත් අන්න ඒ කෙනාට වටින නෝට්ටුවක් ලෝකේ හම්බෙනවා. හම්බෙන නෝට්ටුවට ඔහු ඇලුම් කරනවා. ඒක එතනින් නතර වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට චන්දරාගය ඇති කරගත්ත කෙනාට චන්දරාගයේ ඡන්දය කියන එක දුබ්බල රාගයට එතකොට රාග කියලා කියනකොට බලවත් රාගයට කියලා මේ කාරණාව අට කතාව තුළ විග්‍රහ කරලා දෙනවා අජ්ජෝසානන්ති ඒ කෙනාට ඊළඟට හටගන්න දේ තමයි අජ්ජෝසානය. චන්දරාගය ඇති කරගත්ත කෙනාට අජ්ජෝසානය අජ්ජෝසාන කියන වචනේ තේරුම දැස ගැනීම වගේ අර්ථයක්. එතකොට අහං මමාති බලව සම්තිත්ථානං මම මගේ වශයෙන් ඇති කරගත්ත බලවත් ලෙස පිහිටා සිටීම කියනවා අජ්ජෝසානය කියලා. ඒකට යම් දෙයකට අපිට චන්දරාගයේ යෙදුනකොට චන්ද්‍රාගයේ යෙදෙන දේ අපි 5000 නෝට්ටුව ගැන කතා කළේ 5000 නෝට්ටුව මගේම වෙලා දරුව මගේම වෙලා ගෙවල් දොරවල් මගේම වෙලා එතකොට ඒ දේවල් මගේ කියලා හිතුනේ මගේ නිසා නෙමෙයි ඒ දේවල් මගේ කියලා හිතුනේ අපිට මගේ කියලා ග්‍රහණය කර ගැනීම යෙදුනේ අර අනුපිළිවෙලට ආපු තණ්හා මූලික ධර්මයන් නිසා එහෙම නැතිනම් අපිට ආදරෙන් තමන්ගේ දරුවා පුංචි කාලේ හදන අම්මට පස්සේ කාලේදී දරුවා එපා වුණාම අනේ මගේ දරුවා කියන කැමැත්ත ඇති වෙන්නේ නැහැ. එතකොට මගේ කියන මේ දෘෂ්ටි සහගත බව ඇති වෙන්නේ චන්දරාගයත් එක්ක. එතකොට චන්දරාගයෙන් කැමති වෙනකොට ඒක මගේ කොට පවත්වන්නට මගේ කොට තියාගන්නට පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ බවට පත් වෙන්නේ. ඒ දේ මගේ කියලා බලවත් කොට පිහිටා සිටීමට අපි කියනවා චන්දරාගය නිසා ඇති කරගත්ත අජෝසාන බව කියලා. එතකොට අජ්ජෝසානේට මම මගේ කියලා ඇති කරගත්ත කෙනාට ඊට පස්සේ පරිග්‍රහය තියෙනවා පරිග්‍රහය කියලා කියන්නේ හාත්පසින් දැඩි කොට ග්‍රහණය කරගන්න බව පරිග්‍රහණාර්ථය තණ්හා දික්ටි වශයෙන් පරිග්‍රහ පරිග්‍රහ කරනං ඊට පස්සේ එයා තෘෂ්ඨාමාන දික්ටි වශයෙන් ඇති කරගත්ත පරිග්‍රහණය සිද්ධ කරනවා මගේ කරගත්ත දෙයට නැවතත් තෘෂ්ණාවෙන් නැවතත් දිට්ඨියෙන් ඒ දේ මගේම තමයි මට අයිති දෙයක් මා අයත් මා වසඟෙහි පවතින දෙයක් හැටියට ඔහු නැවතත් ඒ දේ ග්‍රහණය කරගන්නවා. එයි අජ්ජෝසානේ ඒක තුළට බැසගත්ත බැසගත්ත බව නිසා පරිග්‍රහණය ඇති වුණා. පරිග්‍රහ පරිග්‍රහණම් පටි පරිග්‍රහ පටිච්ච මච්චරියම්. පරිග්‍රහය නිසා ඇතිවෙනවා මච්චරියන් මච්චරිය කියලා කියනවා මසුරු බව කියන එකට. මච්චරිය කියලා කියනවා මසුරු බවට. එතකොට මසුරු බව කියන එක පරෙහි සාධාරණ භවස්ස අසහනතා. එතකොට අපිට ඇති වෙනවා මසුරු බව කියන කාරණය මච්චරිය ගතිය අපි දන්නවා මසුරු බව කියන කතාව ලක්ෂණය මොකද්ද කියලා තමා අයත් කොට තමා අයිති කොටගෙන තව කෙනෙකුගේ ලාභය කියන දේ නොයවසනකම අනුන්ගේ ලාභය සාධාරණ බව මගේ හා සමාන දේ තව කෙනෙකුට තියෙනවට ඇති අකමැති බව තමාට කැමති සැප තමා කැමති යහපත් කොට දකින දේ අනුන්ට ලැබෙනවට ඇති හිතේ ගැටෙන ස්වභාවය අනේ නොසසෙන් දෙන කමට කියනවා අපි මච්චරිය ධර්මය කියලා. එතකොට ඉදං අච්චරියං මයිහමේව හෝතු මා අඤ්ඤස්ස අච්චරියං හෝතු ති පවත්තන මච්චරියන්ති උච්ඡන්ති මේ නිසා පෝරාණ ආචාර්යවරු නැතිනම් ඉස්සර හිටපු තෙරුන් වහන්සේලා මේ පිළිබඳව අදහස් දක්වනවා ඉදං අච්චරියං මයිහමේව හෝතු මේ ඓශ්වර්යය මේ සැප සම්පත් මයිහමේව හෝතු මටම වේවා මා අඤ්ඤස්ස අච්චරියං හෝතු අච්චරියං හෝතුති අනිත් අයට මේ ඓශ්වර්ය නොපවතිවා කියලා පවත්නා ඌ ලක්ෂණයට කියනවා මච්චරිය කියලා. මා අඤ්ඤස්ස අච්චරියං හෝතුති මච්චරිය. මා අඤ්ඤස්ස හෝතු මච්චරිය. එතකොට අනිත් අයට නොවේවා කියලා පවත්න මේ ලක්ෂණයට කියනවා මච්චරිය කියලා. ඊට පස්සේ යම් තැනක මසුරු බව යෙදෙනවා නම් මසුරු බවත් සමගම ඔහුට යෙදෙනවා කුමක්ද? ආරක්ෂාව සැපයීම කියන කාරණය. දැන් මගේ නම් අනිත් අයට මේ දේ නොලැබිය යුතු නම් එහෙනම් මට සිද්ධ වෙනවා මගේ කරගත්ත දේ හොඳට රැකලා ආරක්ෂා සහිතව තියන්නට. ආරක්ෂාව කරනකොට අපිට දොර ජනෙල් දාලා වහනෝ වගේම ආරක්ඛාධිකරණං දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විග්ගය වාද ත්වන්තෝ පේසුඤ්ඤ මුසාවාදා අනේකේ පාපකා අකුසල ධම්මා සම්භවಂತಿ නොඑක් අකුසල ධර්මයන්ගේ හට ගැනීම කතා කරනවා කුමක් නිසාද රැක ගන්න ඕනේ රැක ගන්න නම් නිකම් බෑ ගන්නවොත් කාට හරි ගහන්න ඕනේ ගහන්න බෑ කඩු නැත්තම් ගහන්න බෑ දඬු නැත්තම් එතකොට දැන් කඩු තියාගන්න වෙනවා දඬු තියාගන්න වෙනවා එතකොට කලහ කරගන්න වෙනවා වාද විවාද කරගන්න වෙනවා තෝතෝ කියන ත්වං ත්ව වාදයෙන් කතා කරන්නට වෙනවා තිසාබස් මුසුනුබස් කතා කරන්න මුසාබස් කතා කරන්නට වෙනවා හොරකම් කරන්නට වෙනවා නොඑක් පාපක අකුසල ධර්මයන්ගේ දැන් හට ගැනීම සිද්ධ වෙනවා එතකොට දැන් මේ කුමක් නිසාද මේ නොඑක් පාපක අකුසල ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වුනේ ඒ නොඑක් පාපක ධර්මයන්ගේ හට ගැනීම කියන දේ සිද්ධ වුනේ තෘෂ්ණාව මුල් කරගෙන එකම තෘෂ්ණාව මුල් කරගෙන තෘෂ්ණාව මුල්ුනේ මොකටද කියලා අහුවොත් අපිට කතා කරන්න පුළුවන් වැරදි දැකීමක් කියන දේ. එතකොට තණ්හා කළා වේදනාවකට වේදනාව දැක්ක බාහිර වස්තුව පැත්තේ ඒ දේ හොයාගන්නට ඕනේ වුණා. පරේෂණය කළා, ඒ දේ හෙව්වා, ලැබුණා, දැසගත්තා. දැන් මෙන්න මේ විදිහට අපිට අපේ ජීවිතයේ ඇති වෙලා තියෙන ආකාරය පිළිබඳව හොඳින් හෝ නරකින් ඒ දේ අසුරු කළ යුතුයි කියන අපේ දෘෂ්ටිය පිළිබඳව මේ තුල විනිශ්චයකට ලක් කරනවා. මේ දේවල් වලට කියනවා නව තණ්හා මූලික ධර්ම කියලා. නව තණ්හා මූලික ධර්මම ප්‍රහාණය කළ යුතුයි. එතකොට තණ්හා මූලික ධර්ම ප්‍රහාණය කරන ප්‍රතිපදාව කුමක්ද කියන එක පිළිබඳව අපි අර කතා කරපු විදිහටම ඒ පරයයන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. දුරුකල යුත්තේ තණ්හාව කියන දේ තමයි තණ්හාව දුරු කරන්නට තියෙන ප්‍රතිපදාව යථාර්ථයේ පිරිසිඳ දැකීම තුළ අපි ලබන තෘෂ්ණාවට ඇති බිම ක්ෂේත්‍රය නැති කිරීම කියන කාරණය. එතකොට අපි මේ කාරණය පිළිබඳව ඉදිරියේදී යම් මට්ටමකින් සාකච්ඡා කරමු කවුරුත් කල්පනා කරන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්වගෙන වටිනා කුසලයක් හැම කෙනෙක්ම සිද්ධ කරගන්නට යෙදුණා මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල වන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.